ඉතා පැහැදිලිව රටේ දේශපාලන අස්ථාවරත්වය හැදුවා වගේ රටේ ආර්ථිකය විනාශ කළා වගේ නව ලිබරල් වාදයට ගැළපෙන සංස්කෘතිකත්වය බුදුදහමෙන් එවැගේම අනෙකුත් ඉස්ලාම් හින්දු කතෝලික ආගම් වලින් පෝෂණය වුණු ඒ සමස්ත සංස්කෘතිය විනාශ කිරීමේ ආක්‍රමණය තමයි මේ පැහැදිලිව එන්නේ